විදිහට අද උදේ අහිතකර කාලගුණය පිළිබඳ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තිබුණා විශේෂයෙන්ම කිවිහෙ ඇති වෙති අවබිඥයම තත්ත්වයේ හේතුවෙන් උතුරු ප්‍රදේශය හරහා විශේෂයෙන්ම යාපනයේ මුළු දියු ප්‍රදේශය හරහා තදසුළං ඇති වෙ හැකි බව විශේෂයෙන්ම පැයට කිලෝමීටර් 100ක් පමණ තදසුළං ඇති වෙ හැකි බවත් එම උදම් රළ මීටර 3ක් දක්වා උසට ඇති වෙ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දීලා තියෙනවා මේ හේතුවෙන් ඊට 100ක් පමණ ජනතාව වෙරළේ රැඳී සිටීම අනතුරුදායක බව ආපදා කළමනාකරණය අධ්‍යස්ථානයේ තීරණය කළා තිබුණා විශේෂයෙන්ම ජනතාව දැනුවත් වෙන ජීවර කටයුතු වලින් අඛණ්ඩව මේ ප්‍රදේශවල වැළකී සිටිනවා දැනටත් වැළකී සිටිනවා ජනතාව ඊට අමතරව වෙරළේ රැඳී සිටීමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම කලබලයට පත් නොවී තමන්ගේ නිවෙස් වල ඒ අවශ්‍ය පරිදි බහලවල ශක්තිමත් කරගෙන ගස් සතු කපා ගැනීම වැනි දේවල් සිදු කළ යුතුයි විශේෂයෙන්ම අවට ගස් නතු ඉවත් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා දිගින් දිගටම අපි වාර්තා කරලා තියෙන ජනතාවට තද සුළං ඇති වෙ හැකි බැවින් විශේෂයෙන්ම වර්ෂාවක් මේ ආකාරයෙන් වෙ හැකි බවත් උතුරු ප්‍රදේශය හරහා දැනුවත් කරලා තියෙනවා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සහ අදාළ වගකීම් සියලු ආයතන ඒකක අපි දැනුවත් කළා